මහින්ද රාජපක්ෂ මහත්මයාගේ 18 වෙනි සංශෝධනය වේවා මේ හැම සංශෝධනයකින්ම පාලකයන්ගේ බලය වැඩි කරගන්න තමයි විවස්ථා හැදුවේ විවස්ථා සංශෝධන ගෙනාවේ. නමුත් මේ ජනාධිපතිතුමා විතරයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විතරයි බලය අත්හරින්න. බලය අත්හරින්න විවස්ථා සංශෝධනයක් ගෙනහැලා තියෙනවා 19 වෙනි විවස්ථා සංශෝධන. ඉතින් මේකට නිවල් සිරිපාල ගරු විපක්ෂ නායකතුමාට තිබ්බේ කොන්දේසි විරහිතව. මෙහෙම ජනාධිපතිතුමා බලය අත්හරින සූදානම් වෙන වෙලාවක. කොන්දේසි විරහිතව මේකට සහයෝගය දෙන්නේ නැතුව කොන්දේසියක් දානවා. බැති වෙන ක්‍රම වෙනස් කරනවා. මේක හරියද? මේක හරියද?